වහන්සේ ඉන් කල් කලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන අයිබෝන් සකිසන්ද අදත් මේ දිනේ ඔබ අපි වාඩි වෙලා කල් බලන්නේ සිතිජ සංభాෂණයට ඇතුල් වෙන්න. ඔබ දන්නවා සිතිජ හදවතේ මනසේ ඉන්ගල් ගලවන කතා බහක් කියලා අපි කියාගෙන ඉන්නේ. ඔබ දන්නවා ඒකේ ඉතිහාසය, ඒ සංකල්පයේ ඉතිහාසය මේ සංඝාගාරය සංభాෂණය වගේ වචනවල තේරුම ඔබ දන්නවා සංඝාගාරය කියලා කිව්වේ මිනිස්සු කිසිම බාධකයකින් තොරව එදිනෙදා දේවල් තීරණ ගන්න කතා කරන්න වාඩි වෙච්ච තැන. අපේ පුරාණ ඉතිහාසයේ. එතකොට අපි සිපිට සංසාරාගාරයේ අද අපි වාඩිලා ඉන්නවා කතාබස් කරන්න. ඔබ දන්නවා බොහෝ වෙලාවට මම මගේ තාම ළඟ ආදරණීය මිත්‍ර මිතුරියක් මිත්‍රයෙක් මේ සාකච්ඡාවට කැඳවගෙන නැහැ. ඇත්තටම කියනවා අපි දෙන්න වාඩිලා කතා කරන එකක් තමයි කරන්නේ. අද මා සමග ඉන්න මගේ තාම දීර්ඝ කාලීන ආදරණීය මිතුරියක් හසිනි හපතන්. හස්නි ආයුබෝවන්. ආයුබෝවන්. හසිනී ඔයයි මම ගොඩක් එකට වැඩ කරලා තියෙනවා අවුරුදු 10ක් 15ක් වගේ කාලයක් දන්නා සුබ හසිනී පිට විදේශයක ඉඳලා පිටරටක ඉඳලා ඇවිල්ලා සරෝදේ සරෝදේ ව්‍යාපාරයේ එක්තරා අවස්ථාවක මට මතක කරන තරුණ විද්වතියක් විදිහට ඒකට එකතු වෙලා ඇතුල් වෙලා වැඩ කරමින් හිටියා. ඒ වගේ කාලයක තමයි හම්බුනේ. ඊට පස්සේ අපි දෙන්න හුඟක් එකට වැඩ කරා GIZ Night නේ Flicked කියන ප්‍රෝග්‍රෑම් එකේ ලංකාවේ ජනමාර්ග ගැටළු විශේෂ මුල් කරගෙන සාමයේ සහජීවනය සාමය හා සම්බන්ධ කිසියම් සංස්කෘතික කතිකාවක් නිර්ණය කරලා වැඩ කරනවා. ඒක අතරේ අපි ඉතර වැඩමුළු නිර්මාණය කරන අසින් මාර්ගයක් ඇති. ඒක තමයි ඒ වැඩමුළුවේ ආරම්භක සැසියක් තියෙනවා. ඒක මට මතක් වෙනවා මගේ අනන්‍යලේ වගේ ඔයන් ගම මොකද්ද? මම හිතන වැඩමුළුවේ පටන් ගද්දිත් අපි අහන ප්‍රශ්නයක් නේ. ගම කොහෙද කියලා. ගම කොහෙද කියන එක හඳුනා ගැනීමේදී ගම කොහෙද කියන්නේ. ඉතින් මේ මේ ප්‍රශ්නේ අපි ඇහුවෙත් එක්තරා විදිහකට මේ යම් කිසි වැඩගත් කාරණාවක් මත කරන්නේ. මොකද ආවගෙන් ඇහුවේ මේ ප්‍රශ්නේ ගෙනාවා තියෙනවා. අනිවාර්යයෙන්. ඉතින් ගම කොහෙද කෙනට දැන් මම මේ මගෙන් අහුවාම මම උත්තර දෙන්න ගියාම පොඩ්ඩක් පැටලෙනවා. මොකද එකක් තමයි මට එකක් මම අහන එක මට ගමක් කියනවාද කියලා. මොකද මගේ ගම කියලා මට කියන්න තියෙන තැන තමයි පාන දුගේ. මං ඉපදිච්ච තැන, මං හැදිච්ච වැඩිච්ච තැන. හැබැයි ඒක ගමක් කුමක්ද කියන එක මට ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපි ඔබේ තියෙනවානේ ගම කිව්වහම වෙනම මනෝ චිත්‍රයක් තියෙනවා. මේක සංස්කෘතිකව මාධ්‍යතුලේ තියෙන මනෝ චිත්‍රයක්. විශේෂයෙන් අධ්‍යාපනයේ මොකද අපි ඇඳලා චිත්‍ර ඇඳලම පෙන්වනවානේ ගම කියන එක ඇඳපු චිත්‍රම තියෙනවා. ඉතින් එතකොට ඒකට කොහෙත්ම ගැලපුන්නේ මගේ ගම. නමුත් ඒක තමයි ගම කියන්නේ. යම් කිසි විදිහකට නාගරික පසුබිමක් තමයි තිබුණේ. ඉතා පැරණිනා හිරපතුමක් තැනක් ආනෙකේ. ඉතින් පානදුරේ පස්සේ අපේ පස්සේ පාන පානදුරේ ගොඩක් දුරට මගේ ජීවිතේ ඒ වගේම අදටත් මම ඊට වඩා යම් දුමක් හම් වෙනවා මට මගේ කියලා මමම කරගන්න තැන් ලෝකේ වටේ මම ආස තැන් ආපහු ආපහු ආපහු යන තැන් මගේම පවුල වගේ ආදරණීය එහෙම තියෙනවා ගොඩක් තියෙනවා එතකොට අපි අර අපි බොහොම දේවල් අපත් කරගත්ත සම්පත් වශයෙන් නේද මානසික ආධ්‍යාත්මික සංස්කෘතික සමාජීය දැනුම ආදි වශයෙන් ඒ සම්බන්ධකම් ඇතුලේ සහ තවත් ආකාරයකට අපිව අපවත් කරන. ඒකට මුල් එහාටත් අදිනවනේ. මුල් එහාටත් අදිනවා. සායක මම හිතන්නේ සුනිල් නිසා හොඳට කියනවා. ඒ කියන්නේ පෝෂණය වෙන්නේ කොහින්ද කියන එකනේ. අපේ ජීවිතය. මම හිතන්නේ මුලින් අපි අපේ වටපිටාවෙන් අපි උපදින තැනින් එහෙම පෝෂණය වුණාට පස්සේ අපි පෝෂණය වෙන තැන් ගොඩක් තියෙනවා. ඒක ඒතකොට ඒ ඒ තැන්වල අපිට අපේ මුල් වඩා ශීඝ්‍ර වර්ධනය වෙනවා. තම මුල් බහ ගන්නවා කියන්නේ. ඉතින් හැබැයි මට ඒ හැම තැනම මේ මගේ අනන්‍යතාවයට හරි මගේ ජීවිතයට හරි ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ හැම තැනටම මට පොඩි අයිතිවාසිකමක් ආදරයක් ඒ වගේ බවක් කියන්න පුළුවන්. මම ලංකාවට පස්සේ මුලින්ම මම ගිය විදිහට එකක් ඉන්දියාව. ඉන්දියාවට යන්නේ දැන් මම ඒක කලින් දැන් පොඩි කාලේ මට හිතෙනවා මේ ඉතා uh, ප්‍රධාන අවස්ථා දෙකක් මම හිතනවා මට මේ ඇවිදින හැකියාවම සහ විවිධත්වයට ආසන්න තැන් මොනවාද කියලා. එකක් තමයි මම ගිය පාසල්. මම ගියේ පානදුරේම චූටි කන්‍යාරාමයට. ඒකා චූටි කන්‍යාරාමයක්. ඉතින් ඒක ඒකේ තිබුණා එකක් එකේ තදා කියලා මම හිතුවා බෞද්ධ ක්‍රිස්තියානි විවිධ ලක්ෂණ. අනිවාර්යයෙන්. ඒක ඇතුළේ තිබුණා ඕනම ආගමක් ඇදහිීමේ හැකියාවක් තිබුණා. ඒක තිබුණා. දැන් මම බුද්ධාගමේ ළමෙක් වුණාට මට ඕන නම් ඔරිසන් කියන්නේ කියන්න පුළුවන්. ඉතින් සමහර දවස් මම ඔරිසන් කියන්න යනවා. සමහර දවස් ගාත කියන්න යනවා. ඉතින් මේ පසුබිම මට හිතෙන්නේ හරි වැදගත්. පස්සේ හැරලා බලන්න ඕනේ. මොකද ලොකු අභ්‍යන්තර නම්මේ ශීලීභාවයක් ඇති කරනවා. ආම්ප හැදෙන්නේ නැහැ. අන්න ඒකයි. මොකද එකක් නිසා අනෙක නැති වෙන්නේ කියන එක මට පොඩි කාලෙම තේරුණා. ඒ කියන්නේ දැන් දැන් දැන් අද ගිහිල්ලා ඔය සංසුවට හෙට ආපහු ඉල ගාත කියන්නත් පුළුවන්. බෞද්ධ මොලක් හරි මොලක් හරි ඒක නැති වෙන්නේ නැහැ. අපි තව දෙයක් ඉගෙන ගැනීම කරන්නේ ඒකට කිසිම මේ ඒකෙන් අවශෝෂණය කරගෙන ලබා ගැනීම නම් පවා මේ කියන්නේ නැති වෙන නේද සමහරවිට කුළුල් වෙන්න. දියුණු වෙන්න අපේම මුල් පෝෂණය වෙන්නේ එහෙම දෙයක් නේද? අනිවාර්යයෙන්. අනිවාර්යයෙන් මේ හැම එකේම තියෙන මං කැමතිනේ ඒවයි තිබිච්ච කතන්දරවලට. දැන් ක්‍රිස්තියානි බයිබල් ගෲප් එකේ රීඩින්ග් එකේ ගියහම ඒ හැම කතන්දර හරිම ලස්සන කතන්දර. ඉතින් මේවා අපේ මම හිතන ජීවිතවලට හුඟක් දරුවෙක් කාලේ ළමයි කාලේ කල්පන්නේ. ඒක එක්කම මට කියන අනිත් දෙකයි ආසනෙන් ලැබිච්ච ඒ නම්‍යශීලී පරිසරයයි දෙවණියට මගේ කියවීමට තිබිච්ච ඇබ්බැහිකමයි. දැන් අදටත් ගෙදර ගියාම මොනවා හරි කියනකොට අම්මා කෑගහනවා මේ මේ ලෝකේ නෙවෙයි ඉන්නේ කියලා. මොකද හැමතිස්සෙම පස්සේ මම ওই මගේ බ්ලොග් එකට ලියුමකුත් ලියුමකුත් ලිව්වා ඉතියකුත් ලිව්වා මේ දෙලොක් අතරේ මොකෝ අම්මා හැමදෙස්සම බැන්නේ හින්දා මේ ලෝකෙ නෙවෙයි ඉන්නේ ඉතින් මේ ලෝකෙත් එක්ක සමාන්තර වෙන ලෝකයක් මට තිබුණා පොඩි මට මතක් වෙච්ච නිසා මම හසින් ටික කියන්න කැමතියි ඔය කිල්කේවේදී පුරුද්ද හෝ මේ මේක ලෙඩක් විදිහට අපේ අම්මා දැක්කේ මම කියන්න වාඩි ප්‍රශ්නයක් ගන්න. හරියට හරියට. පොඩි කාලේ හිතාගෙන කස්මෙන් නැතර මට මේ අම්මට ප්‍රශ්නයක් තිබුණා. මම නිවාඩු දවස්වල විශේෂයෙන් පොත් හතරක් පහක් පුස්තකාලෙන් ගෙනල්ලා කියවනවා. කියවනකොට ඉතින් ඔක පොතක් කියවන්න ගත්තහම පස්සේ ඒක ඉතින් සමහර එහෙම නතර ගන්න බෑනේ. අපි කියවගෙන යනවා. ඉතින් අම්මා දවල්ට කෑ ගහන ළමයෝ එන්න ඇවිල්ලා කන්න කියනවා. දැන් මම පොතක් උස්සගෙන එනවා. පොතක් උස්සගෙන ආවම අම්මා කියනවා පොතක් පැත්තකින් තියලා කන්න. ඉතින් අම්මගේ පැත්තෙන් හරියටම හරි ඒක. ඒ අදහසයි පුරුද්ද. දැන් මම පොත ගත්තකින් තියෙන මම කන්නේ හැබැයි දැන් ආපහු දැන් මේකේ මට ඉතාලම නරක පුරුද්දක් හැදුනා මේ හසිනි ඉක්මනට කන මේක ඉවර කරගන්න ඕනේ අද දක්වා මම මේකෙන් දුක් විඳිනවා මේ කෑම අනිත් මිනිස්සු වගේ වාඩිලා ඉස්සරේ කන්න තාම දැන් නම් ටිකක් පුළුවන් මේ එහෙම අපපුරුදු ඇති වුණා මේ ප්‍රශ්නේ නිසා හරි වාගේ මගේ තිබුණේ ඒක අනිත් පැත්ත මොකද මට කියනවා ඇහෙන්නේ අම්මා කියනවා ඇවිත් කන්න කන්න කියලා මට ඇහෙන්නේ මොකද මම ඉන්නේ පොතේ නිසා. ඉතින් මේ පොත් කියවීමෙන් මම හුඟක් උනේ එකක් තමයි භාෂා දෙකකින් පොත් කියවීම. මම හිතන්නේ භාෂා හැකියාවත් මේ අපි කතා කරන දෙයට ඉතා වැදගත් දෙයක්. මොකෝ ද්වි අන්න ඒක තමයි. මොකෝ ද්විභාෂික වීම පොඩි කාලේ ඉඳන්ම ද්විභාෂික වීම මගේ මගේ අනන්‍යතාවයට ඉතාම මූලික ලක්ෂණයක් කියලා මම හිතනවා දැන්. බහුබා ඊට වඩා මම සිංහල සහ ඉංග්‍රීසි තමයි මගේ ඉතා හොඳ භාෂා දෙක මට ඊට පස්සේ ජීවත් වෙච්ච තැන් වලින් හින්දි ස්වීඩිෂ් භාෂාව යම් කිසි වශයෙන් තේරෙනවා ප්‍රංශ භාෂාව කියවීමට හැකියාව තියෙනවා ඒ වගේ තිබුණත් අර සිංහල ඉංග්‍රීසි කියන භාෂා දෙක මම අත් නොහැර එකිනෙක තබා ගැනීම ඒක ඉතා වැදගත් වුණා. මොකද මගේ ලෝකය පුළුල් වුණා. සිංහල භාෂාවෙන් වුණත් මම හරියට කියෙව්වේ රුසියන් සාහිත්‍ය, ප්‍රංශ සාහිත්‍ය කියෙව්වා, ඉංග්‍රීසි භාෂාවෙන් ඉංග්‍රීසි දේවල් කියෙව්වා. ඉතින් ඒ හින්දා මේ මං හිතන්නේ රසින් එළියට යන්න කලින්ම අර ලෝකයට निराවරණය වීම මගේ තිබුණේ පොත් හරහා කියන්නේ. ඉතින් මම හිතන්නේ ඒක ඉතා විශේෂයි. ඒ වහරහා තමයි මගේ පසු ජීවිතයේ අඩිතාලම ඒ වහරහා වැටිතරි දැන් මට ආපහු හැරිලා බලද්දි පේනවා. දැන් තව මට හිතෙන පොඩි වෙනස්කමක් තියෙනවා. එකක් තමයි දැන් අපි යම් කිසි තැනකට ආවට පස්සේ විශේෂයෙන් උසස් පෙළ වගේ තැනට ආවට පස්සේ මගේ මිතුරියෝ ගොඩක් අය තීරණය කරනවා කොහොමත් රට දාලා යනවා කියලා. මොකෝ අපේ කාලේ ඇත්තටම ඒ ලෙවල් කළ හුඟක් කාලයක් බලන් ඉන්න උනා විශ්වවිද්‍යාලයන්. ඉතින් ඒ ඉඳන් හුඟක් හොඳනේ ගියා. නමුත් හැමදෙනාම හුඟක් වෙලා තීරණය කරේ එංගලන්තය, ඇමරිකාව හෝ ඕස්ට්‍රේලියාවට වගේ රටවල් වලට යන්න ඉතාලි හිසින් තීරණය කරා. ඒවත් එක්ක සහ ඒ ගිය අය කවුරුත් ඇත්තටම ආපහු ලංකාවට ආවෙත් නැහැ. ඉතින් මං කියන්නේ ඒකයි මේ රට යෑමේ ආසාව කියන එක නෙවෙයි මම මෙතන කතා කරන්නේ සුනිල්. ඇත්තටම ඒක වෙනස්. මේ රට යෑමේ ආසාව කියන එක ලංකාවේ හැමෝටම තියෙනවා. ඒක එක්තරා විදිහට උණක්. මම නරකක් කියනවා නෙවෙයි ඒක. අනිවාර්යෙන්. නමුත් ඒ රට යෑමේ ආසාවේ මුල් සහ හේතු සහ මගේ ගමන්වල මුල් සහ හේතු හරි වෙනස් කියලා මට හිතෙනවා. ආපහු හැරිලා බලද්දි. දැන් උදාහරණයක් වශයෙන් ඒ ලෙවල් වලින් පස්සේ මම මට එංගලන්තයට යන්න ආසාවක් නැහැ. මට යන්න ආස වුණේ ඉන්දියාවට. හේතුව මම ඒ කාලේ කියව කියව හිටියා සුනේත්‍රා රාජ කරුණානායක ලේඛිකාව මම හිතන්නේ හුඟක් මගේ ඉතාලම ළඟ මිතුරියක් නිසා කියන්නේ මගේ ඒ කාලේ බොහොම තරුණ කාලේ චින්තනය හදන්න බලපාපු කෙනෙක්. ඉතින් එයාගේ එයාගේ ඉස්සර ලිව්වා නවලිය පත්තරේට කොලමක් ලිව්වා තාරකීගේ දිනපොත කියලා. ඒ කාලේ මම ඇත්තටම සුනිත්‍රා රාජකරුණානායක කියන නම දැනගෙන හිටියෙත් නෑ. එයා නම මෙන්ෂන් කරන්නේ නැතුව තමයි තාරකී කියලා ලිව්වේ. ඉතින් මේ තාරකී කියන පොත හැමදාම අපි කියනවා පන්තියට අරන් ඇවිල්ලා ගෑන් ළමයි හැමෝම කියනවා. මොකද තාරකී හරි බොහොම සැහැල්ලු චරිතයක්. හැමතැනම ඇවිදින වෘත්තීන් ජර්නලිස්ට් කෙනෙක්ගේ ජනමාධ්‍ය වේදිනියක්. ඉතින් ආ යනවා යනවා ඉන්දියාව යනවා තක්සලාවට යනවා එහෙම යනවා ඉතින් ඒ ඒ ඒ චරිතේ මට හරි ආසාවක් තිබුණා අපි හැමදාම කියෙව්වා පස්සේ ලස්සන කතාවක් තියෙනවා මේ මේ ළඟදී අවුරුදු 25ක් 30කට පස්සේ මගේ අර කිව්වා වගේ ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා පදිංචි වෙච්ච මිතුරියක් මට කෝල් එකක් දීලා අහනවා හසිනි මම මේ කියමු අපි ජූනි මාසේ මේ ජූනි මාසේ මම ලංකාවට එනවා ඔයා ඉන්නවද කියලා. එතකොට මම කියනවා අනේ සඳා ඇත්තටම මම ලංකාවේ නෑ දවස්වල මට රට යන්න වෙලා තියෙනවා කියලා. ඒක පාට සඳා ඉඳන් කියනවා මේ හසිනි ඔයා තාරකී වෙලා අනේ කියලා. <laughs> මම අහනවා කවුද තාරකී කියන්නේ? අපි පන්ති තාරකී කියලා යම් ළමෙක් හිටියේ නෑනේ. කියලා මම දැන් කතා කරලා කවදාවත් හරි මට පොඩ්ඩක් මාව පොඩ්ඩක් ටීස් කරනවා මේ මේ ඔයාට තාර කියවතද නැද්ද? ආ එහෙම කියලා. නමුත් ඇත්තටම මට තාර කියව මතක නැහැ. එහෙම මතක නැහැ. එහෙම මතක නැහැ. අන්තිමට එයා ඉඳගෙන ඔයාට තාර කීව අමතක වෙලා ඔයා තාර කී වෙලා කියලා. ඉතින් ඒ කියන්නේ මට ඒක කිව්වම තමයි මට දැනුනේ සුනේත්‍රා රාජකරුණායකගේ ලියවිලි මගේ ජීවිතේට කොච්චර තදින් බලපාලා තියෙනවද කියලා. පරිකල්පනය අවදි කරගන්න අර අභ්‍යන්තරික වශයෙන් අපිට මගෙන ඉතාම අවශ්‍ය දෙයක් මිනිසෙකුට මේ සිවීම ගවේෂණය නේද අපිට දීලා තියෙන රාමුව කියන්නේ එහෙම නෙමෙයි අත් වශයෙන් අපි එන්නේ හොයන්න වෙන්නේ නැති. ඒ ස්වභාවික ඒ ගැම්මත් එක්ක අපි වැඩ කරන්න පටන් ගත්තාම ඉතින් ඒ මදනේ සොයා යාම කුතුහලයක් එක්ක තියෙන දේ ඉතින් හරිම ස්වභාවිකයි. ඉතින් හරි සතුටුයි ඒ කියන්නේ ඒ ඒ තාරකීගේ කතාව මේ ඉන්දියාවට ගියේ එතකොට. හ්ම් ඒ ඒ සුනේත්‍රාගේ ඒ තාරකීගේ දිනපොත එකක් ඊට පස්සේ ආවා එයාගේ ප්‍රේම පුරාණය කියලා එකක්. ඒකේ ඔක්කොම තිබුණේ ඉන්දියාවේ කතන්දර කජුරාවෝ වලට යන හැටි යමරාවතියට යන හැටි ඉතින් ඕවා මගේ ඔළුවේ හුඟක් වැඩ කරාසා මේවා බැලීමේ ආසාවක් මට තිබුණා ඒ නිසා මම ඉන්දියාවට ගියා අවුරුදු 3ක් ඉන්දියාවේ දිල්ලියේ මේ ඔව් දිල්ලි සරසවියේ එතනත් මට ඇත්තටම Hindu විද්‍යාලේ තමයි ඉගෙන ගත්තේ ඉතින් අර අර එතනත් විශාල වෙනසක් තිබුණා මම ජීවත් වුණේ සික් ජාතික පවුලක් එක්ක හින්දු විද්‍යාලයට ගියේ. ඉතින් අර විවිධත්වය මගේ ජීවිතේ බොහොම ඒ කාලේ මට අවුරුදු 19ක් විතර මම දිල්ලියට යනකොට ඉතින් ඒ කාලේ ඉඳන් ඒක ගොඩක් බලපෑවා. සහ ඉන්දියාවේ මට පුළුවන් වුණා මං හිතන්නේ අර මගේ තිබිච්ච සංස්කෘතික පිපාසයට හොඳම තැනක් වුණා. මොකද ඒක ඒක කොහොමද විවිධ ඒක කොහොමදක් විවිධයි. භාෂා 300ක් විතර කතා කරනවා. එක සංස්කෘතියක් කියලා ඇත්තටම කියන්න බැරි දෙයක්. තැනින් තැනට ගියම හරිම වෙනස්. දිල්ලියෙත් එක එක සංස්කෘති. සික් පවුලක් ඇතුලේ සංස්කෘතිය එකක්, පරණ පුරාණ දිල්ලියේ ගියාම මේක ඉතිහාසයත් එක්ක එන සංස්කෘතිය තව එකක්. එතකොට නව දිල්ලියේ අර මොඩර්නිස් මොඩර්නයිස් වෙච්ච ඒවත් එක්ක ලොකු මෝල්ස් එක්ක ඒක තව සංස්කෘතියක්. ඒක ඒක ඉතා ලස්සන අත්දැකීමක් සහ ඉතින් අර සුනේත් ඒගොල්ලන්ටත් කියන්නේ මේක තමයි වැදගත් මේ ඉතා පහසුවෙන් අර ඒ සීමා බවුන්ඩරිස් ක්‍රොස් කරන විදිය නේද? හැකියාව. එතනින් මෙහාට කියන අර බහු සංස්කෘතික ආభాෂයේ පෝෂණය නිසා මේ ලේසියෙන් අනිත් එක්කන තේරුම් ගන්න මොකද ඒක වැදගත්ද? සහනුකම්පණය අනිත් පැත්තට යන සහ ඒ තමන්ගේ බවටත් ටිකක් පත් කරගන්න. එතකොට අර ආන්‍යතා ඔබ සවන් දෙමින් සිටියේ ශ්‍රිතිජ වැඩසටහනට ඒ අතර අප ප්‍රවෘත්ති අංශයෙන් ලැබුණු විශේෂ පුවතක් වෙනුවෙන් අවධානය. ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය සහ මිනුමන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට වහම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳෙත් නීතිය පනවා ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ. දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් අසාධිත කාන්තාවක් හමුවීම පිට හේතුවයි. මෙවන විට ඒ සමග සිටි ආශ්‍රිතයන් පිටසක්ද නිවාස නිරෝධායනයට යොමු කර ඇත. මේ පිළිබඳව අදහස් දක්වන නාය යුදහම් සම්පතේ ලුතන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දිනේ දිනේදී කාන්තාවට මොහි දාසාදින වීමත් සමග ඇගේ පෞදේ පිට සිල්ම අයවලුන් හමුදාවේ නිරෝධයන් ලක්කිරීමට අපි කටයුතු කරන ලැබුවා. එපමණක් පමණක් නොව ඇය සේවයේ නියුතු සිටියේදී ළඟින්ම ඇතුළු කරපු තවත් සේවිකාවක් 40ක පමණ සංඛ්‍යාවක් ඊයේ රාත්‍රියේ මම නිවෙස් නිරෝධයන් ලක් කරන ලැබුවා. ඊට අමතරව මේ පෞද්ගලික ආයතනයේ ගමන් කරන බස් වර්ගයේ පෞද්ගලික ආයතනයේ පමණ මහජන ළඟම හෝ පෞද්ගලික බස් වල නෙමෙයි. ඉතින් ඒ බස් රථයේ ගමන් කරපු අලුත් නිරෝධයන් ලක් කිරීමට කටයුතු කරන ලැබුවා. මේ නිවසට පැමිණි තව පෞල් දෙකක කට්ටියක් මේ ආකාරයෙන් නිරෝධයන් ලක් කරන ලැබුවා. නමුත් මේ මූලාශ්‍රය හොයාගන්නා තුරු වහම ක්‍රියාත්මක වන පරිදි දිවුලපිටිය සහ මිනුවන්ගඩ පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලැබුවා. ඒ ඇඳිරි නීතියත් සමග මේ ප්‍රදේශවල කිසි පුද්ගලයෙක් නිවසලින් පිටත දෙමත හැකියාවක් නැහැ. මෙය මේ මූලාශ්‍රය හොයාගන්නා පස් ඒ අප ප්‍රවෘත්තියන්ශීල ලැබුණු විශේෂ පුවතක් කෙරෙහි අවධානය යොමු කළේ. ඔබ නැවතත් ශ්‍රීතිජ වැඩසටහන සමකල. අර දැඩි මේක නැති වෙලා අපිව විහිදෙන්න පටන් ගන්නවා වගේ දෙයක් මේ අනිත් බිම්බද නේද? මේ කියනකොට මට තව ලස්සන එකක් මතක් වෙනවා ඉන්දියාවේ. දැන් මම හැමතිස්සෙම දැක්ක දෙයක් තමයි විශේෂයෙන් ලංකාව ඇතුලේ අපේ තියෙනවානේ පොඩි මම කිව්වොත් ඒක කල්ලි වාදයක් කියලා. ඒ කියන්නේ දැන් අපේ ඉස්කෝලේ උනත් ඉංග්‍රීසි කතා කරපු කල්ලියක් හිටියා. ඒ අය සිංහල කතා කරපු අයත් එක්ක කතා කරේ නැහැ. සිංහල කතා කරේ එක කල්ලියක්, ඉංග්‍රීසි කතා කරේ තව කල්ලියක්. මේ පන්ති වශයෙන් බෙදීම, සංස්කෘතික වශයෙන් බෙදීම දැකපු දෙයක්. නමුත් දැන් ඉන්දියාවේ මම දකිනවා මෙන්න මෙහෙම දෙයක්. දැන් අපේ මිතුරු මිත්‍රියොත් එක්ක විශ්වවිද්‍යාල මිතුරු මිත්‍රියොත් එක්ක තියෙනවානේ දැන් එක එක සංස්කෘතික ප්‍රසංග තියෙනවා. දැන් අද අපි හැමෝම යනවා රොක් කොන්සර්ට් එකකට. රොක් බෑන්ඩ් එකක් ඇවිල්ලා ඉතා තද හෙවි මෙටල් මියුසික් ප්ලේ කරලා ඒකට අර ඉංග්‍රීසියෙන් කියන්නේ හෙඩ් බැංගින් කියලා එක අහන විදිහක් තියෙනවානේ අර නට නට දඟල දඟල ඔළුව හොල්ල හොල්ල හොල්ල මේ කට්ටිය ඒක අහන්නේ. මේක එහෙම අහලා එනවා. ඒක වෙනම වෙනම සංස්කෘතික පරිසරයක්. ඊළඟ දවසේ තියෙනවා හරි ප්‍රසාද් චෞරාසියාගේ බටනලා වාදනයක්. ඉතින් මම අර කලින් දවසේ රොක් කොන්සර්ට් එක බලන්න ගිය මිතුරු මිත්‍රියම අරකටත් එනවා වෙනස් විදිහට ඇඳගෙන හුඟක් වෙලාවට සුදු ඇඳගෙන කපු ඇඳුමකින් ඇඳගෙන ඇවිල්ලා එනකොට සපස්තු දෙකත් එළියේ ගලවලා ඇතුළට ගිහිල්ලා හොඳට වාඩි වෙලා ධානාගතව අහනවා අර හරිප්‍රසාද් චෞරාසියාගේ එතනටම යනවා අර මාත් එක්ක ඊට කලින් දවසේ ගිහිලා රොක් කන්සර්ට් එකේ උඩ පැන පැන අහපු තරුණ තරුණියම්ම තමයි අරකට එක දෙකාත්මික වෙන්නේ ඉතින් ඒක මම ලංකාවේ හරි අඩුවෙන්ද දකින්නේ සුනිල්. ඉතින් ඒක මට හරි හිතට වැදිච්ච දෙයක්. ඇයි මොකද එතකොට තරුණ තරුණියන්ට පුළුවන් එකක් සංස්කෘත දෙකක් විතරක් නෙවෙයි. අපේ තියෙන්නේ මේ අර ට්‍රැඩිෂන් හා මොඩර්නිටි කියන දෙක. ඒ කියන්නේ මේ අපේ සම්ප්‍රදායයි නූතනත්වයයි කියන එක අපි හැමතිස්සම හිතන්නේ ගැටුමක් කියලා මේ දෙක අතර සම්ප්‍රදායයි නූතනත්වයයි අතර. නමුත් මම එතනින් දැනගත්ත දේ තමයි මේ අතර ගැටුමකින් තොරව අපිට මේ දෙක වැළඳ ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක ඉන්දියාවේ තරුණ පරම්පරාව ඉතා සාර්ථකව කරනවා කියලා මම හිතනවා. මට මේ හසිනේ කියද්දි මතක් වුණේ අපේ මේ වැඩසටහන නිෂ්පාදනය කරන අපේ රාජිත දිසානායක සොවිරත්ත් සමගත් මේ එක සැරයක් අපිට ඉන්දියාවට යන්න වුණා බැංගලෝරයට. බැංගලෝරේ අපි ගියේ පොඩ්ඩක් ඒ නාට්‍ය රංග කලාව හා සම්බන්ධ කලාව හා සම්බන්ධ විශේෂ මිනිස්සු ආයතන කීපයක් හම්බෙන්න දකින්න විඳින්න. ඒකේදී ඒ කියන්නේ මම දැන හිටියේ නමුත් මට හිතා තදින් පැහැ අපේ ඔය කීව අපේ රටේ ප්‍රශ්නේ දිහා බලද්දී තව මාන්නයක් අහු වුණා අපිට සමහර අවස්ථාවලදී හම්බුණා විශ්වවිද්‍යාල ඉගෙන ගන්න ළමයි තරුණ ළමයි කණ්ඩායමක් ඇවිල්ලා අපිත් කතා කරා. දැන් බැංගලෝරේ ඒ කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන ප්‍රධාන ඒගොල්ලන්ගේ භාෂා එකම පවුලේ භාෂා තුනක් තියෙනවා. කන්නඩ, දෙමළ සහ මලයාලි. දැන් අහුවෙච්ච දේ තමයි මේ ළමයි භාෂා පහක් දන්නවා කියන්නේ. මේ සාමාන්‍ය විශ්වවිද්‍යාල ළමයි භාෂා පහක් දන්නවා. ඒගොල්ලෝ දෙමළ නම් ඒගොල්ලෝ කන්නඩක් දන්නවා, මලයාලිත් දන්නවා, ඉංග්‍රීසිත් දන්නවා, හින්දිත් දන්නවා. එතකොට එකපාරට මට තේරුණා ඒගොල්ලන්ගේ විශ්වය කොච්චර ලොකුද ඒගොල්ලෝ අපේ විශ්වවිද්‍යාල ළමයින්ට වඩා ගව ගානක් දැනටත් ඉස්සරහයි. මේ නිරන්තර අපවත් කරගැනීමේ පෝෂණය කිරීමේ හැකියාව අතිවිශාලයි. ඒ අර භව සංස්කෘතික නිපුණතාවයන්, භාෂා නිපුණතාවයන් මම හිතන්නේ මේක අපි ගන්න නැති තාම හිතලවත් නැති අවාසනාවන්ත ලෙස නේද අපිට මෙච්චර හැකියාවන් තියෙද්දී අපි වාසනාවන්ත වෙනස දැඩිව අර අපේ සීමාව තදින් අල්ලගෙන ඉන්න ගතියක් තියෙන සීමාව කඩනවා වෙනකොට ඒවා ඇතුළට බහලා හොඳයි අර අර වෙලා තින්නේ බොරු අනිත් පැත්තට කරපුවාම හොඳයි කියන මිනිස්සු වගේ જાතියකට අපිපත් වෙලා අපිට තියෙන මේක පෙරල ඒක අනිත් පැත්තට දාගෙන යන්නේ නැතුව එතකොට හස්සිනේ මේ ඉන්දියානු කලාපෙන් ඔබ ආපහු යනවා නේද ඊටත් වඩා එහා දැන් වලට වෙන තැන් වලට ම්ම් ඔව් ඒ කියන්නේ ඒ ඉන්දියාව මම ආසාවටම ගිහින් ඇවිදින්නයි ඔය කොන්සර්ට් බලන්නයි හැමදේම ඊට පස්සේ මගේ ශාස්ත්‍රපති අධ්‍යයනයේ නිසා මට යන්න සිද්ධ වෙනවා ස්වීඩනයට ඔව් ස්වීඩනයේ මගේ පවුලේ සම්බන්ධතාවක් තියෙනවා. එහෙනම් ඒක මට හිතා ළඟ රටක්, හිතට ළඟ රටක්. සහ අර මං හිතන්නේ අර මර පොඩි කාලේ ඉඳන් කියවීම හින්දාම දැන් සුනිල් සාමාන්‍යයෙන් කියනවානේ සිංහලෙන් මන් දන්නේ ඒකට මොකද්ද කියන වචනේ කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කල්චර් ෂොක් කියලා එකක් සංස්කෘතික කම්පැනි. කියන්නේ එක සංස්කෘතික කලාපයක ඉඳලා ඊට වඩා ඉතා විශාල වෙනස් සංස්කෘතික කලාපයකට ගියහම මානසිකව ඇති වෙනවා කෙනෙකුට යම්කිසි ආතතියක්. ඉතින් මේ මට මතකයි මං ස්වීඩනයේට යනකොට අවුරුදු 23ක් 24ක් විතර කාලේ මට මේ කල්චර් ෂොක් එකක් ඇත්තෙම නැහැ. <laughs> මං ගිහිල්ලා ආයෙත් දාපු මාළු වගේ කියලා කියනවනේ වතුරට දාපු අන්න හරියට හරි. මොකද ඒ ඒ පසුබිම සහ මං හිතන්නේ අර අර කුතුහලය අලුත් දෙයක් ගවේෂණය කිරීමට කැමැත්ත ඒ නිසා. ඒ නිසාම මේ මට මේ කල්චර් ෂොක් කියන එක කවදාවත් දැනෙලා නැහැ. ඊටාම ලේසියෙන් අනුගත වෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම එක අතකින් බැලුවම ඉන්දියාවයි ස්වීඩනයේ සම කරොත් එම් සම අන්ත දෙක රටවල් දෙකක්. ඉන්දියාවේ පාරක් පයින්න ගියත් 200ක් විතර පාර පයින්නවා. ස්වීඩනයේ යන්න පුළුවන් ඇවිදගෙන කිලෝමීටරයක් දෙකක් කවුරුවත් හම්බෙන්නේ නැතු. ඒ වගේ. ඉතින් ඒ ඒ එහෙම ගත්තොත් එමේ ඊටාම වෙනස් අන්ත දෙක සමාජ දෙකක්. නමුත් ඒ ඒ අත්දැකීම් ඒ සංස්කෘතික කලාපේ මම ඉතාම ආස සංස්කෘතික කලාපයක්. මොකද මම හිතනවා අද දැන් අපි හැමතිස්සෙම සංවර්ධනයට යම් කිසි විදිහකට මාන හොයනකොට අපි ගන්න මාන තියෙනවනේ ඇමරිකාව, සිංගප්පූරුව මේ වගේ උදාහරණ අපි ගන්නෙ. අර ඉස්සරත් මම මට මතකයි අපි වැඩක් කරා 2030 දී ලංකාව කොයි වගේ වෙන්න ඕනද කියලා රට පුරා අහහ ගියා. එහෙම ආනකොට හැමෝගේ සිංගප්පූරුව වගේ වෙනවා ඇමරිකාව වගේ වෙනවා මේවනේ අපේ ඔළුවේ තියෙන මානසික සිතුවිලි you know පින්තූර අපි කවදාවත් ස්වීඩනය, නෝර්වේ, ෆින්ලන්තය, ස්කැන්ඩිනේවියානු කලාපය ගැන අපි දැනුවත් දන්නේ නැහැ වශයෙන් දන්නේ නැහැ කරුණු කියද්දි මම විශ්වවිද්‍යාලයේ කියද්දි ළමයින්ට පුදුම කම්පනයක් එහෙම වෙන්න පුළුවන්ද කියලා මොකද ඒගොල්ලන්ගේ මේ සමසීහන කලාප වලටත් ඇතුල් නැති මේ ඊටාම විශිෂ්ට සමාජීය ජයග්‍රහණ ප්‍රජා මට්ටමේ දේවල් වෙනත් සංස්කෘතික වශයෙන් තියෙන සහ දේශපාලනික වශයෙන් තාම වැදගත් දේශපාලනික අත්දැකීම් සමුදායක ලෝකෙටම දෙන්න පුළුවන් තැනක් තමයි ස්කැන්ඩිනේවියානු රටවල්. ඉතින් අපේ ඒ සම්බන්ධයෙන් අපේ දැනීම ගැතරම නේද තරංග වගේ තියෙන්නේ. සහ මේ තවත් එකක් තමයි අපි සාමාන්‍යයෙන් අපි හිතන් ඉන්න දේවල් තියෙනවානේ. ආ ඔය රටවල් වල මව්පිය දරුවන් අතර බැඳී ඉන්නේ ඔය වගේ වගේ අපි දන්න ප්‍රසිද්ධ දේවල් කොච්චර බොරුද කියලා පටස් ගාලා අහුවෙන එකක් පළවෙනිදී. ඒක අපි ඉතින් තමයි කියන දෙයක් තියෙනවා හසිනේ හසිනේට ඒක හොඳටම තේරුණා ඇති අර අපේ අදහසක් තියෙනවා මේ අපේ ගම්වල හරිය හොඳ මේ බැඳියාවක් තිබුණා මිනිසු ප්‍රජාව වශයෙන් තිබුණා බටේර එහෙම නැහැ කියලා. බටේර මේ හරියම පුද්ගලවාදී ඒකාට එකා නැති එහෙම මොකද්දෝ එකක් තමයි හිතන්නේ තරංගකාරී. දැන් මේක ඉසා විශාල මිත්‍යාවක් නෙවෙයි. දැන් සමහර රටවල් සමහර කලාප තියෙනවා මේ මේ මේ වගේ හිතන්න පුළුවන් ඇමරිකාවේ සමහර කලාප නම් හැමතැනමත් නැහැ. ස්කැන්ඩිනේවියානු රටවල දැන් මම උදාහරණයක් විදිහට කිව්වොත් ඩෙන්මාර්කේ ඩෙන්මාර්ක් වල දැන් මම හිතන්නේ අපේ අයට පැහැදිලි කරන්න හිතන්න බැරි දෙයක් තමයි ඩෙන්මාර්ක් ලෝකේ ලොකුම ඒ කියන්නේ පොහොසත්ම රටක් කියලානේ කියන්නේ. දැන් කෝපන්හේගන් වල මේ වෙලාවේ අපි අත්තමනේ ෆැක්ස් අපි කවුරුස් වල බැලුවොත් කෝපන්හේගන් වල මිනිස්සුන්ගේ 150කට වඩා එදිනදා ගමන් යන්නේ පාපැදියෙන්. පිස්සුද කියලා හිතන මේ අපි ළමයි අපි අයද මේක කිව්වහම මොකද්ද ඒගොල්ලෝ හිතන සමහරවල්ලාට මේක මේ ශරීර සෞඛ්‍ය සඳහා මොන හරි මේ මේගොල්ලන්ට මේ කාල බීල වැඩි වෙලා මොකක් හරි ඇත්ත වශයෙන් ඒක නෙමෙයි ඒකේ සම්පූර්ණ සදාචාරීය ලොකු බරපතල ගනුදෙනුවක් ඇතුලේ ආපු දෙයක් මේ පරිසරයත් එක්ක මේ කියනකොට මට ඒකට එකතු කරන්න තියෙන්නේ දැන් මට ඒක හුඟක් දැන් ඒක තමයි මගේ ප්‍රොෆෙසර් හැමදාම බයිසිකලෙන් එන්නේ සමහරකට අපිව බයිසිකල් ගුරුකුලයේම දාගෙනත් එක්කගෙන යනවා. මොකද ගුරුකුල සම්බන්ධතා ඉතා වෙනස්නේ. ප්‍රොෆෙසර් කියලාත් නෙමෙයි මම නීලු කියලා මගේ නමින් නමින් කතා කරේ. ඉතා ආදරණීයයි. කිසිම ඒ තුල කිසිම වෙනසක් නැහැ. ඉතා ආදරණීයයි තිවිච්ච සම්බන්ධය අර සුනිල්සුවා වගේ ළමයි පොඩි කාලේ ඉඳන්ම පුරුදු වෙලා තිබුණා අර තේරුම් තේරීම් කරද්දී වෙනස් විදිහට තේරීම් කරන්න. හසිනේ අපි හැරෙනකොට කාලේ ගිහිල්ලා එහෙම තමයි මේ වගේ සංഭാෂණයක අපි නැවත හම්බෙමු. අද අපිට තාක්ෂණික සහායක දුන්න මලින් ප්‍රදේශප්‍රිය අපි හොට ස්තුතිවන්ත වෙනවා. අපි අපේ සහෘදෙන්ට අදත් ආයිබන් කියලා නැවතත් හම්බෙමු කියලා අපි මග බලන් ඉන්නවා කියලා අපි කතා කරමු. සිටිජර් චින්තනයේ සහ හදවතේ ඉන් ගල් ගලවන සංතාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක